මොකද්ද මේකේ දාලා තියෙන්නේ ඔබ වහන්සේට ආරාධනාවක් කරලා තියෙනවා භාවනා වැඩසටහනක් කරන්න කියලා විශේෂිත මම හිතන්නේ පිටරට ඉන්න කෙනෙක් කවුරු හරි නේද එහෙමයි අපි දැනට භාවනා වැඩසටහනක් කරනවා සෑම මාසෙම තුන්වෙනි ඉරිදා කඩුගන්නාවේ පාරමිතා බෞද්ධ මධ්‍යස්ථාන. උදේ 8 ඉඳලා 8:00 ඉඳලා හවස 4 වෙනකම් සෑම මාසිකම තුන්වෙනි ඉරිදා. ඒකට කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. විදේශගතව සිටින අයට අපි එහි උදෑසන දේශනාව සහ දහවල් ධර්ම සාකච්ඡාව දෙක පටිගත කරලා මොකද ඒ ටිකෙන් ඉතින් අවශ්‍ය මාර්ගෝපදේශ තියෙන අනිත් ඒවා ඉතින් තමන් පුහුණු කරන්න ඕන ටිකනේ. ඉතින් අර කොටස් දෙක පටිගත කරලා අපි සියස රූපවාහිනියේ පොය දවසට ප්‍රචාරය කරනවා. උදේ දේශනාව සතිපට්ඨාන කියන නමින් විකාශනය වෙනවා. දවල් ධර්ම සාකච්ඡා විද්‍යාචරණ කියන නමින් විකාශනය වෙනවා. ඉතින් විදේශගතව ඉන්න අයටත් අන්තර්ජාලයෙන් ඒවා අහන්න පුළුවන්කම තියෙනවා. අවසරයි